වූ බාසෑ විරාජක පිටවිසෙන රජරට පුරවරයෙන් කුබන හා මුසුපන සත්තරම වර්ෂාව සදහතුනේ බෞද්ධ මාතෘජාලයේ අනුරාධපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පිටකත කිරීමක් ලෙසයි ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන වේදේශනාව ඔබ වෙත සංනිවේදනය කරන්නේ සම්මා සම්බුදු සරණයි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට ධර්ම මණ්ඩපයේට වැඩම වවතාල අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා විහාර පාලක විහාරාධිපති ශ්‍රී සාරානන්ද පරිදේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක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 පත්තබ්බං කුසලං බහුම්ති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ධම්මපදේ පුප්ප වග්ගයේ සඳහන් ධාතා ධර්මයක් තමයි අද පිඟුතුන්න මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ධාතාවේ දේශනා කරන්න හේතු වුණු කතාව හේතුව නිධානය ඊටාම කෙටියෙන් පළමුව පැහැදිලි කරලා දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු අග්‍රම උපාසිකාව තමයි විසාකා මහා උපාසිකාව. ඊළඟට අග්‍රම දායක මහත්තයා තමයි අනේපිඬු මහසිටුතුමා. දැන් මේ ගාථා ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ විසාකා මහා උපාසිකාව මුල් කරගෙන විසාකා මහා උපාසිකාව තමන්ගේ මේල පළඳනාව අහලා තියෙනවනේ වියදම් කරලා මහා විහාරයක් හදලා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට පූජා කළා. ඒ පන්සලට අපි කියන්නේ පූර්වාරාමය කියලා. කෝටි 27ක් වියදම් කරලා තමයි පන්සල හදලා පූජා කළේ. නොයේ පින්කම් කළා. පෙර පින් තිබුණු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායිකාව වීමට සසර පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. ඉසాకා කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම විවිධ විවිධ පින්කම් විසාකා මහ උපාසිකාව සිද්ධ කරගත්තා. අවසානයේදී මහා විහාරයක් හදලා බුදුහාමුදුරුවෝ මහා සංඝරණට පූජා කළා. එදා රාත්‍රියේ තමන්ගේ දරු මොනුබුරු ඥාති හිතයිසි බොහෝ දෙනෙක් එකතු කරගෙන පූර්වාරාම පන්සලට ඇවිල්ලා ඇය අප්‍රමාණ සතුටක් ලැබුවා. තමන් කළ මේ මහා පින්කම දිහා බලබලා. හාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඊළඟට සියලු විහාරාරාංග වලින් යුක්තයි දර්ශනීයයි ලස්සනයි බොහෝ දිනෙක එනවා පින්දහම් කරගන්නවා ඉතින් විසාකා මහ උපාසිකාවට විශාල සතුටක් දැනුණා තමන් කළ මේ පින්කම දිහා බලලා මේ ජීවිතේදීම ඉතින් නොයෙක් දෙනාට අය කියවනවා මේ ගැන ඉතින් සමහර අයට සැකයක් මතුවනාලු මොකද්ද විසාකා මහා උපාසිකාවට මොකක් හෝ හිතේ ආබාධයක්. දැන් මේ පන්සල වටේ හැමතැනම ඇවිද ඇවිද එක එක්කෙනාට මේක පෙන්නනවා, කතා කරනවා සතුටට. නමුත් සමහර අය හිතුවේ විසාකා මහා උපාසිකාවට යම් මානසික ආබාධයක්. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිද්ධිය පාදක කරගෙන මුල් කරගෙන මේ ગાථා ධර්මයෙන් ධර්ම දේශනාවක් කළා. විසාකා මහා උපාසිකාවගේ මේ පින්කම් වල තියෙන බලය පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේකේ තේරුම තමයි යතහාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු බොහෝ මල් රාසියකින් යතහාපි පුප්ප රාසිම්මා මල් රාසියකින් කෛරා මාලා ගුණේ බහු ඊටාම ලස්සන මල් මාලයක් හදනවා බොහෝ මල් අරගෙන විවිධ වර්ගයේ මල් අරගෙන ඊටාම වටිනා ලස්සන මල් මාලයක් නිර්මාණය කරනවා හදනවා ඒවං ජාතේන මච්ඡේන අන්න ඒ වගේ කොහොමද බොහෝ මල් අරගෙන විවිධ වර්ගයේ මල් අරගෙන මල් මාලයක් හදන්නා වගේ උපන් මිනිස්සු විසින් කත්තබ්බං කුසලං බහුම් බොහෝ කුසල් කළ යුතුයි මේක තමයි ගාථාවේ සරලම තේරුම පැහැදිලිනේ දැන් තව ටිකක් අපි මේක පැහැදිලි කරගමුකෝ දැන් මල් මාලා හදන කෙනෙක් ඉන්නවා එයාගේ වැඩේ මල් මාලා හදන එක මල් මාලා හදලා වෙළඳ පොළට ගිහිල්ලා විකුණලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ දැන් නම් අපිට හම්බෙන්නේ કૃතිම මල් මාලානේ නේද? පැරණි කාලේ ස්වභාවික මල් වලින් හදපු මල් මාලා බොහෝ අය පැලඳගෙන තියෙනවා. අදත් එහෙම පළඳින අය ඉන්නවා. දැකලා තියෙන නේද? ස්වභාවික මල් වලින්. ඉතින් මේ මල් මාලා ගොතනේ කෙනෙක් ඉන්නවා. මෙයා කැලේට යනවා. මොකක් හෝ වාජනයක්, කූඩයක් හරි, මල්ලක් හරි, වට්ටියක් හරි මොකක් හරි අරගෙන කැලේට යනවා. ගිහිල්ලා එයාට හම්බ වෙන හැම මලක්ම මෙයා හදා ගන්නවා. ඒ දැන් මෙයා මල් මාලා ගොතන කෙනෙක් නේ. ඒක තමයි මෙයාගේ ජීවනෝපාය ජීවත් වෙන එකන්නේ. ඉතින් එයාට හම්බ වෙන සෑම මලක්ම මෙයා කඩා ගන්නවා. දැන් මෙයාට හම්බ වෙනවා විවිධ වර්ගයේ මල් මොනවද? සමහරක් මල් තියෙනවා හරිම ලස්සනයි. දැන් මෙයා මේ කඩා ගන්න මල් අතර හරි ලස්සන මල් තියෙනවා. ඒවත් කඩලා දා ගන්නවා. ඊළඟට තියෙනවා සුවඳ මල්. හරිම සුවඳයි. එතකොට සුවඳ මලුත් කඩලා එකතු කරගන්නවා. සමහරක් මල් තියෙනවා ලස්සන නෑ. හැබැයි සුවඳයි. එතකොට ලස්සන නැති සුවඳ විතරක් තියෙන මලුත් මෙයා නෙලා ගන්නවා තමන්ගේ භාජනයේට. ඊළඟට තව මෙයාට හම්බ වෙනවා ලස්සන නැති සුවඳ විතරක් තියෙන මල්. තවත් සමහර විට හම්බ වෙනවා සුවඳයි ලස්සනයි දෙකම තියෙන මල්. තවත් හම්බ වෙනවා ලස්සනක් නැති සුවඳක් නැති මල්. පැහැදිලිද? ඔය වගේ මල් අපිටත් හම්බ වෙනවනේ නේද? අපි මල් හඩන්න ගියාම, මල් නෙලන්න ගියාම දැන් මෙයාටත් ඕ විවිධ වර්ගයේ මල් හම්බෙලා තියෙනවා. දැන් මෙයා මේ ඔක්කොම මල් ටික ගෙදර ගේනවා. ගෙනල්ලා පැත්තකින් කියලා දැන් නූලක් අරගෙන මේ නූලට මල් ටික අමුණනවා. මල් මාලේ ගොතන්න මල් මාලේ හදන්න. දැන් ඉස්සරලාම මෙයා ගන්නෙ මොනවද? මෙයාගේ මාලේට දාන්න. දැන් විවිධ වර්ගයේ මල්නේ හම්බුනේ නේද? දැන් මොනවද මෙයා ගන්න ඉස්සරලාම? ලස්සන මල්. ඉස්සරලාම ඈ යන්නේ ඒවටනේ නේද? ලස්සන මල් ටික එකතු කරලා ඕන් අමුණනවා. ඊට පස්සේ සුවඳ තියෙන මල්. සුවඳ මල්. ඒවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලස්සනයි සුවඳයි දෙකම තියෙන මල්. ඒවත් අමුණා ගන්නවා. ඊට පස්සේ සුවඳ නැති ලස්සන නැති මල් තියෙනවනේ. ඒවත් අහක දාන්නේ නැහැ. බොහොම අමාරුයිනේ මේක. හදාගෙන ආවේ. ඒවත් එකතු කරනවා තැනින් තැනට. දැන් මේ විදිහට තමයි දැන් මෙයා හදපු මල් මාලේ. විවිධ වර්ගයේ සුවඳින් ගුණයෙන් ලස්සනින් පිරුණු මල් මාලයක් දැන් මෙයා හදනවා. හරි. දැන් අපේ ජීවිතත් ඒ වගේ. දැන් මේ උපමාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපේ මිනිස්සු අපි අපේ ජීවිතවල ස්වභාවය නේද? කොහොමද? සමහර අය ලස්සනයි. සුවඳ නැහැ. හරි? අර මල් වගේ. සමහරු සුවඳයි ලස්සන නැහැ. සමහර අය සුවඳයි ලස්සනයි දෙකම තියෙනවා. තව සමහර අය සුවඳක් නැහැ, ලස්සනක් නැහැ. පැහැදිලිද? කවුද? ලස්සන මල් කියනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා නේද? බාහිරව ගත්තාම හරි ප්‍රසන්නයි. කෙලස් තියෙන කාගේ ස්වභාවය මේ කියන්නේ නේද? බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. ලස්සනයි, හොඳයි. හැබැයි අභ්‍යන්තර ಗುಣධර්ම නැහැ. ඒ කියන්නේ ලස්සනයි සුවඳ නැහැ. අභ්‍යන්තර ගුණධර්ම නැහැ. සමහර අය බාහිරින් ඒ තරම්ම ලස්සන නැහැ. බාහිර පෙනුම. හැබැයි අභ්‍යන්තර හොඳ ගුණධර්ම තියෙනවා. නේද? ඒ තමයි ලස්සන නැහැ ඒ සුවඳයි. සමහර මල් ලස්සනයි සුවඳයි දෙකම තියෙනවනේ. ඒ කියන්නේ බාහිර පෙනුමත් හොඳයි. අභ්‍යන්තර ගුණධර්මත් තියෙනවා රකින්නවා. සීල සමාධි, ප්‍රඥා එබඳු ගුණධර්ම දියුණු කරන්න යා වීරිය කරනවා. උත්සාහවන්ත වෙනවා. යුතුයකම් කරනවා. වගකීම් දරන්න කැමතියි. එහෙමයි. සමහර අය ඉන්නවා ලස්සනත් නැහැ, සුවඳත් නැහැ. ඒ කියන්නේ බාහිර පෙනුම ඒ තරම් ප්‍රසන්නත් නැහැ. අභ්‍යන්තර ගුණධර්මත් නැහැ. ඒවා දිනු කරන්න වීරිය කරන්නෙත් නැහැ. දැන් මේක කියනකොට මට මතක් වුණා තව ලස්සන උපමාවක් තියෙන පින්වත්නි බණපොතේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය අඹ ගොඩක් උපමා කරගත්ත දේශනාව. දැන් ওই වෙළඳ පුලේ තියෙනවනේ විකුණන්න අඹ අඹ ගොඩවල් නේද? සමහරක් අඹ තියෙනවා ඉදුණාක් මෙන් පෙනෙන අමු අඹ දැකලා තියෙනවද? බැලුවාම නිකන් ඉදිලා වගේ. කපලා බලපුවාම අමුයි. හම්බෙලා තියෙනනේ මේවා. සමහරක් අඹ තියෙනවා අමුමෙන් පෙනෙන ඉදුණු අඹ බැලුවාම නිකන් අමුයි කපල බලපුවාම ඉදිලා තව සමහර අඹ තියෙනවා කොහොමද තුන්වෙනි වර්ගයේව අමුමෙන් පෙනෙන අමු අඹ බැලුවාමත් අමු බව පේනවා අතට අරගෙන කපල බලුවාම අමුයි හතරවෙනි වර්ගයේ අඹ තමයි ඉදුණාත්මෙන් පෙනෙන ඉදුණු අඹ බැලුවාමත් ඉදිලා බව පේනවා කපලා බැලුවාම ඉදිලා. දැන් අඹ කොටක මේ කියන වර්ග හතරේම අඹ අපිට හොයාගන්න පුළුවන් නේද? දැන් මේ අඹ ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. කවුරු ගැනද? මිනිස්සු ගැන. සමහර අය ඒ වගේ නේද? ඉදුණාත්මෙන් පෙනෙන අමු අඹ. ආය විස්තර කරන්න ඕනේ නෑනේ. බාහිරින් දැක්කහම ඉදිලා වගේ. නේද? හැබැයි අමුයි. අමුයි කියලා කියන්නේ යාළුවගේ ಗುಣධර්ම නෑ කියන එක නේ. සමහර අය අමුමින් පේන්නේ හැබැයි හොඳට ඉදිලා. ඈ හොඳ බුද්ධියක් තියෙනවා, හොඳ නුවණක් තියෙනවා, හොඳ සීලාචාරකමක් තියෙනවා, හොඳ හැදිච්චකමක් තියෙනවා නේද? ධර්මයට කැමති. හැබැයි බාහිරින් බැලුවාම එහෙම පේන්නවත් නැහැ. එහෙම කෙනෙක් කියලා හිතා ගන්නවත් බෑ. සමහර අය කොහොමද? අමුමෙන් පෙනෙන අමු අඹමයි නේද? බාහිරින් බැලුවාමත් පේනවා මෙයා මෙහෙමයි කියලා. ආශ්‍රය කරලා තොරතුරු හොයලා බලනකොටත් එහෙම කෙනෙක්ම තමයි හම්බ වෙලා තියෙන එහෙමයි සමහර අය කොහොමද? ඉදුණාක් මෙන් පෙනෙන ඉදුණු අඹ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක් වෙන්න කියලා නේ. අර මලුත් එහෙමනේ. ගොඩාක් වටින්නේ කොහොමද? සුවඳයි ලස්සනයි දෙකම තියෙන මල්. නේද? සුවඳයි ලස්සනයි දෙකම තියෙන මල් තමයි ගොඩක්ම වටින්නේ. ඒ වගේ අපි ಗುಣධර්මත් එක්ක අපේ ජීවිතය අපි එකතු කරගන්න පුරුදු කරන ඒවත් එක තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඒතකොට ඔන්න පින්වත්නි දැන් අර ආපහු අපි යනවා දැන් මේ මල් කාර්යාගේ උපමාවට. හරි? දැන් බුදුහාඳුරු කිව්වේ දැන් එයාගේ මල් මාලේ විවිධ වූ වර්ණයෙන් යුක්ත, විවිධ පැහැයෙන් යුක්ත, විවිධ වටිනාකමින් යුක්ත මල් එකතු වෙලා තියෙනවා. ඒ වගේ අපේ ජීවිතේත් විවිධ වටිනාකම් තියෙන පින්කම් සිදු කරගන්න කියලානේ කිව්වේ. ඒවං ජාතේන මච්ඡේද කත්තබ්බං කුසලං බව. උපං අය බොහෝ කුසල් බොහෝ පින්කම් කරන්න කිව්වා. මේ ජීවිතයේ නැමැති මල් මාලේ ලස්සන කරගන්න කිව්වා විවිධ පින්කම් වලින්. නේද? දැන් මේම හිතමුකෝ. දැන් දක්ෂ මල් මාලා ගොතන කෙනෙක් ඉන්නවා. එයා හරි දක්ෂයි වැඩේට. හැබැයි එයාට සුවඳ තියෙන ලස්සන මල් හම්බ වෙන්නේ නැහැ. එතකොට එයාට ලස්සන මල් මාලයක් ගොතන්න පුළුවන්. බෑ. ඇයි? අවශ්‍ය දේවල් නැහැ. නේද? අවශ්‍ය ලස්සන සුවඳ මල් තියෙනවා. හැබැයි දක්ෂ මල් මාලා ගොතන කෙනෙක් නැහැ. එහෙම වුණොත් මල් මාලයක් හදන්න පුළුවන්. ඒත් බෑ. පැහැදිලි නේද? එතකොට දක්ෂ මල් ගොතන කෙනෙක් ඉන්නවා. ඒ වගේම සුවඳ ලස්සන මල් හම්බ වෙනවා. එතකොට මේ කියන විදිහේ ලස්සන මල් මාලයක් හදන්න පුළුවන් නේ. දැන් අපට අපි ළඟ මෙහෙම හිතමු. ශ්‍රද්ධාව නැහැ. ගොඩාක් සම්පත් තියෙනවා. මිල මුදල්, ධන දහාන්නේ දේවල් තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව නැහැ. එතකොට එයාට පුළුවන් ද පින්කම් කරන්න? අවශ්‍ය සම්පත් තියෙනවා. හැබැයි මොකද නැත්තේ? ශ්‍රද්ධාව නැහැ. පින්කම් කරන්න බෑ. නේද? ඊළඟට තව පැත්තකින් ගත්තාම ශ්‍රද්ධාව තියෙනවා. හොඳට. සම්පත් නැහැ. එතකොට පින්කම් කරන්න පුළුවන්. ඒත් අමාරුයි නේ. හිතූ විදිහට පින්කම් කරන්න බෑනේ. හිතූ විදිහට කරන්න පුළුවන්. නමුත් Taman හිතන විදිහට කරන්න බෑ නේද? එතකොට ශ්‍රද්ධාවක් තියෙනවා. සම්පත්තියක් තියෙන. ඒ කියන්නේ ධන දානි මිල මුදලුත් තියෙනවා. එතකොට එයාට තමන් කැමති පින්කම් කරන්න පුළුවන්කම තියෙනවා. හරි? දැන් එතකොට එහෙමනම් අපේ ජීවිතය ලස්සන කරගන්න ලස්සන කරන අර ලස්සන සුවඳ මල් වගේ බුදුහාමුදුරුවෝ පෙන්නපු පින්කම් 10ක් තියෙනවා. මේ මේ ජීවිතයේ නැමැති මල් මාලය ලස්සන කරගන්න පුළුවන් මොනවද? ඒවට කියනවා පින්වත්නි දස පුණ්‍යක්‍රියා කියලා. අහලා ඇතිනේ. දානං සීලං ච භාවනා පත්ති පත්තානුමෝදන. වෙය්‍යා වච්ඡා පචායං ච දේශනාසුති දික්ඛිදු. මේ ගාථාවේ උගන්වනවා අපට පින්කම් 10ක්. අපේ මේ ජීවිතේ නැමැති මල් මාලේ ලස්සන කරගන්න පුළුවන් වටිනා ලස්සන මල් වැනි සුවඳවත් පින්කම් 10ක්. දැන් මේ 10ම විස්තර කරන්නේ දීර්ඝව. පින්වතුන්ද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අයද හඳුනාගන්න ඉතාම කෙටියෙන් මේ පින්කම් 10 මම පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න. පළවෙනි එක තමයි දාණය. ඕන තරම් අහලා තියෙන කරුණ නේද? දාණය ගැන විස්තර කියන්න ඕන නෑනේ. දාණය කියලා කියන්නේ මොකටද? දීම නේද? දාණය දානේ සහ පූජාව කියලා දෙකක් තියෙනවා. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට අපි කරන්නේ මොනවද? පූජා. නේද? පූජා වර්ග තුනක් තියෙනවා. මොනවද? වස්තු පූජා, ස්තුති පූජා සහ ප්‍රතිපත්ති පූජා කියලා. වස්තු පූජා කියලා කියන්නේ පින්වත්නි, දැන් අපි පූජා කරන දේවල් තියෙනවානේ ආහාර පාන ඊළඟට මල් සුවඳ දුම් ඒ ආදී දේවල් මේ අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඒවට මොනවද කියන්නේ? වස්තු පූජා කියලා. ඊළඟට ස්තුති පූජා කියලා තියෙන මොනවද ස්තුති පූජා කියන්නේ? බුදුරජාණන් වහන්සේට ධර්මයට මහා සංඝරත්නයට අපි ගාථා කිය කියා වන්දනා කරනවා. හරි? සමහර අය වරු ගණන් ගාථා කියනවා. පිරිත් කියන්නේ ගියාම පිරිත් පොත දිගාරගෙන පැය ගණන් පිරිත් කියනවා. බෝධින් වහන්සේ ළඟට ගියාම බෝධිය දිහා බලාගෙන පැය ගණන් එයා බෝධි පූජා කවි කියනවා. නරකද? හොඳයි. ඇයි? මේ බුදුහාමුදුරන්ට නේද මේ පූජාව කරන්නේ? බුදුහාමුදුරන්ගේ ගුණනේ මේ කියන්නේ ස්තුති පූජා. බුදුහාමුදුරන්ගේ උදාර ගුණයයි මේ අපි වර්ණනා කරන්නේ. පිරිත් කියනවා කියලා කියන්නේ මොනවද? තෙරුවන් ගුණ. ඉතින් නරක නෑ සමහර අය දොස් කියනෝ නේද? පැය ගණන් ගාථා කියනවා. ඈ නවත්තන්නේ එහෙම කියලා සමහර විට දෝෂාරෝපණක නවත්තා කියන නමුත් පින්වත්නි වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ගාථා කියන එක ඊළඟට වාක්‍ය කියලා සමහර විට අපි ස්තුති කරන්නේ නේද බුදුහාමුදුරන් ඈ නොඑක් ස්තුති වාක්‍ය කියවනවා කවි කියවනවා ගාථා කියනවා ඒ විදිහට වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් බුදුහාමුදුරන්ට ධර්මයට සංඝයාට ඒ විදිහේ පූජාවන් ප්‍රවැත්වීම ඒකත් මොකද්ද දානයක්. සාමාන්‍ය දානය කියන එකට අමතරව පින්වුතුන්ගේ තවත් ජීවිතේ යමක් අවබෝධ කරගන්න තේරුම් ගන්න මම මේ කාරණේ කිව්වේ. ඊළඟට ප්‍රතිපත්ති පූජා කියලා කියන මොනවද? අපේ ජීවිතේ යම් ප්‍රතිපත්තියක් ආරක්ෂා කරගෙන ඉදිරියට කටයුතු කිරීම සීලාදී ගුණධර්ම. දැන් ඕකට මොකක්ද කියන්නේ? දැන් අපේ ජීවිතේ අපි හිතලා බලන්න දානය කියන එක පුරුදු කරලා තියනවද? දීම. ඈ එතකොට දීම කියලා කියන්නේ මේ දෙන දේ නෙවෙයි අපි හිතනවා නේද දාණය කියපුවාම මේ මේ අතින් අල්ලන්න පුළුවන් මේ තියෙන දේවල් කියලා නෑ දාණය කියන්නේ මොකටද එනවා අතහැරීම සිතුවිල්ල තමන් කොච්චර දුරට අතහරින්න පුරු වෙලා තියෙනවද දැන් සමහර අය කිසිවක් කිසිවෙකට නොදෙන අය ඇයි එයා දෙන්න පුරුදු වෙලා නැහැ දෙන්න කැමති නැහැ පුරුදු වෙච්ච අය පුරුදු වෙච්ච අය ඒකට කැමති දීමට. ඉතින් අන්නේ චේතනාව තමයි පින්වත්නි මෙතන දානේ කියලා කියන්නේ. ඒතකොට දැන් බලන්න ඕන මම මේ ජීවිතේදී අතහැරීම කොයිතරම් දුරට හුරු කරලා තියෙනවද පුහුණු කරලා තියෙනවද දැන් අපි හැමදෙනාම කැමති වැඩියෙන් අතහරින්නද අල්ලගන්නද? කෙලස් තියන අය. සාමාන්‍ය අපේ මානසික ස්වභාවය මොකද්ද? අතෑරීමටද මනස සකස් වෙලා තියෙන්නේ වැඩිපුර අල්ලා ගන්නද? අල්ලා ගන්න. අපි හිතනවා අල්ලා ගත්තාම, අයිති කරගත්තාම, මගේ කරගත්තාම එතන ගොඩාක් සතුට සැනසෙල්ල තියෙනවා කියලා. ඇත්තටම දැන් අපේ ජීවිතය තුළින් අපිට හිතා ගන්න පුළුවන් නේද? අපි එහෙම අයිති කරගත්ත දේවල්, ලං කරගත්ත දේවල්, මගේ කරගත්ත දේවල් වලින් මට හැබෑවටම සතුටක් සැනසෙල්ලක් තියෙනවද? ඒක Tamanටම පුළුවන් තීරණය කරගන්න නේද? හැබැයි අපි අතහැරපු දේවල්, අයින් කරපු දේවල්, පැත්තකින් කියපු දේවල්. දැන් ඒව ගැන අපේ හිතේ තියෙනවද බැඳීමක්? නෑ ඒක ගැන අපි සතුටුයි නේද? එහෙනම් අතහැරීම තුළ තමයි නියම සතුට කියන එක අපිට දෙන්නේ. බැඳීමක් යම් තැනක තියේද? එතන තියෙන්නේ මොකද්ද? දුක. ඈ ශෝකය, වේදනාව. අද අතහැරපු දේවල් ගැන අපේ හිතේ බැඳීමක් නැහැ. එහෙනම් අපි ඒ ගැන කල්පනා කරන්නෙත් නැහැ. ඒ ගැන අපිට දුකකුත් නැහැ. එහෙනම් දානය කියලා කියන්නේ මොකද්ද කින්වත්නේ? අතහැරීම කියන එක. අතහැරීමට හුරු වීම කියන එක. ඔන්න දැන් පළවෙනි අපේ ජීවිතය ලස්සන කරන සුවඳ ලස්සන මලක් තමයි මොකද්ද? දානේ නැත්තම් අතහැරීම. ඊළඟට සීලය. දෙවෙනි එක. සීලය කියලා කියන්නේ සරලව කිව්වොත් එහෙම හැදිච්චකම කියන එක නේද? හැදිච්චකම කියලා අපි කියනවනේ. ඈ. කය වචන දෙකේ සංවර භාවයට සීලය කියලා කියනවා. කයින් වෙන අකුසල් තියෙනවා. ඒ වගේම දුර වෙනවා. වචනයෙන් වෙන වැරදි තියෙනවා අකුසල් තියෙනවා. වචනේ නිසා. දැන් අපි කියමනක් තියෙනවා හොඳට නරකට දෙකට කටමයේ කියලා නේද? කට නිසා තමයි ගොඩාක් ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් මේ වචනේ නිසා මිනිස්සු වැරදි කරගන්නවා. කය නිසා වැරදි කරගන්නවා. අන්න ඒ කෙනා සීල ගුණයක පිහිටනවා. එතකොට මේ සිල් සුවඳ කියන එක සාමාන්‍ය මල් සුවඳ නම් අපට මේ යටි සුළඟට එන දෙයක් නේද? අපිට ඕන තරම් ආග්‍රහණය කරන්න පුළුවන් මල් වල සුවඳ, නුයේක් මල් වර්ග තියෙන. ඒ වගේ සුවඳ වෙනත් වෙනත් සුවඳ. හැබැයි සිල් සුවඳ කියන එක දිව්‍ය ලෝකයේ දක්වා යනවා. දෙවියන් අතරට අසවලා සිල්වතෙක් කියන ඒ කීර්තිය යනවා. බ්‍රහ්ම ලෝකයේ දක්වා යනවා. සෙල් සුවඳ උඩු සුළඟටත් යනවා. හැබැයි මල් සුවඳ උඩු සුළඟට යන්නේ නේද? ඒක යටි සුළඟට. එහෙනම් මේ ලෝකයේ තියෙන හොඳම සුවඳ මොකද්ද? සිල් සුවඳ සිල්වතෙක් වෙන්න. ඒ කියන්නේ එතකොට දැන් සීලය ගැන කියපුවම සමහර අය හිතනවා පොයේ දවසට පන්සලට ගිහිල්ලා සුදුරෙද්දක් කොරවලා උතුරු සළුවක් නේද? කොරවලා බෝධින් වහන්සේ ළඟ ඈ එහෙම නෙවෙයි. ඒකත් සීලය තමයි අපි එක දවසක් වෙන් කරගෙන ඒ සඳහා ප්‍රතිපත්තියක් රකින්නවා. හැබැයි මුළු ජීවිතේම කය වචන දෙක සංවර කරගන්න. ඒ සඳහා වීරිය කරගන්නවා, ඒ සඳහා නුවණ තියාගන්නවා. ඒකට කියනවා සීලය කියලා. ඊළඟට භාවනා තුන්වෙනි එක භාවනාව හිත වැඩි. භාවනාව කියන්නේ හිත හිත සියල්ලට මුල මොකද්ද? හිත මනෝ පුබ්බංගමා ධම කෝටම මුල හිත. එහෙනම් හිත සමාධිමත් කරන ප්‍රඥාව දියුණු කරලා දෙන දේ අපි කියන මොකද්ද භාවනාව කියලා. දැන් විවිධ භාවනා වර්ග තියෙනවානේ. දැන් සරල වශයෙන් ගත්තාම මොනවද? අපිට කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්මති භාවනාව, මරණානුස්සති භාවනාව. තාම වටිනවනේ නේද? ඈ? තාම වටිනා භාවනා. අපිට ජීවිතේ පුරුදු කරන්න පුළුවන් ඒවා. මෛත්‍රිය, මිතුරු බව හැම කෙනා කෙරෙහිම දවසට එක විනාඩි 5ක් ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියොත් මෛත්‍රී භාවනාව ලොකු ආනිසංස තියෙන භාවනාවක් නෙමෙයි. දැන් මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා මෛත්‍රී භාවනාව දියුණු කරන එකනට ආනිසංස 10ක් ලැබෙනවා කියලා. නරක හීන පේන්නේ නැහැ. ඇයි? එයාගේ හිතේ කලබල ගතියක් නැන්නේ. නේද? ඇඳට වැටුණ ගමන් හොඳට නිින්ද යනවා. හිතේ මෛත්‍රිය නැති තරහින් ඉන්නේ කියලා නින්ද යනවා. ඇයි? එයා ඇතර වැඩිච්ච ගමන් කල්පනා කරන තරහකාරයා ගැන. නේද? එයාට යහපතක් වෙන්න කියලා හිතන්නේ. නෑ. හිත කලබලයි. ඉතින් කලබල හිතින් නින්ද ගියාම එයාට නොයේ නපුරු හීන පේනවා. ඈ? නපුරු හීන බය වෙනවා. ඒක මෛත්‍රී භාවනාව කරන එක්කෙනා බොහොම සුවසේ නිදා ගන්නවා. සුවසේ අවදි වෙනවා. ඊළඟට දෙවියෝ රකින්නවා. දෙවියන් කැමති වෙනවා. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අනිත් අය ආශ්‍රය කරන්න යා. නේද? ගහකින් ගලකින් වැටුණත් අනතුරක් වෙන්නේ නැහැ. මෛත්‍රිය දිනු කරන එක්කෙනාට. මේ වාගේ මෙත්තානිසංස සූත්‍රයේ උගන්වනවා ආනිසංස 10ක් තියෙනවායි කියලා. එයා මිය පරලෝ යන්නේ සිහි නුවණින් යුතුව සිහි මුලා වෙන්නේ නැහැ. මෛත්‍රී දිනු කරපෙන්න, මෛත්‍රී භාවනා වඩපෙන්න එයා මිය පරලෝ යන්නේ සිහි නුවණින් යුක්තව එයා අවසානයේ කියනවා අසම්මූල්ලෝ කාලං කරෝති උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝදියා බ්‍රහ්ම ලෝකෙ උත්පත්ති ලැබෙනවා මෛත්‍රී භාවනාවේ ආනිසංස අනිත් ඔක්කොම මේ ලෝකේට අවසානයේ කියනවා යා බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලබන්න තරම් බල සම්පන්නයි කියලා මෛත්‍රිය. ඉතින් ඔය මං කිව්වේ එක භාවනාව බුද්ධානුස්සති භාවනාව ඉතාම හොඳයි නේද? මරණානුස්සති භාවනාව. තමන් මැරෙනවා කියන එක. මරණය කරයි මම මේ ගමන් කරන්නේ කියන්නේ. නේද? ජරාවටපත් වෙමින් ජරාවටපත් වෙමින් යනවා අවසානයේදී මා මරණය කරා යන ගමනක් කියලා එයා හඳුනා ගන්න. ඉතින් කොච්චර වටිනවද ඒක. හරි. අනිත්‍ය සංඥාව වැඩි වීම. ඊළඟට පින්වත්නි දාන සීල භාවනා. ඊළඟ එකට කියනවා මොකද්ද? ප්‍රාප්ති දානය කියලා. දැන් ඔය තව පින්කමක්. මොකද්ද අපේ මේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් තව එක පින්කම මොනවද? ප්‍රාප්ති දාණය කියලා කියන්නේ පින් දීම කියන එකයි. පින් දීම. දැන් අපි පින්කමක් කළා පින් දෙනව නේද? කාටද? මළගිය ඥාතීන්ට. ඊළඟට දෙවියන්ට ඒක තාම හොරයි. ඇයි? ඒක සත්පුරුෂකමක් නේද? තමන් පින් සිද්ධ කරගත්තා කරගත්ත පින් අනුමෝදන් කළා. දැන් අදත් මේ පින්කම කරන්නේ පින් අනුමෝදන් කිරීම සඳහා නේද? එතකොට මලගිය අය උත්පත්ති ලැබලා ඉන්නේ කොහේද කියලා අපි කාටවත් කියන්න පුළුවන්. අපේ අම්මා හරි තාත්තා හරි ඥාතියෙක් හරි මිය ගියා. හැබැයි මිය ගිය කෙනා අසවල් තැනයි උත්පත්ති ලැබලා ඉන්නේ කියලා අපි කාටවත් කියන්න බෑ. පේන්නෙත් නෑ, දකින්නෙත් නෑනේ. ඒක දකින්න පුළුවන් අවිඥාලාභීන් වහන්සේලාට පමණයි. අපිට ඒක කියන්න බෑ. හැබැයි පින්වත්නි මිය ගිය අය ඒ ඥාතීන් බලාපොරොත්තු වෙනවා ජීවත් වෙලා ඉන්න අය Tamanට පින් අනුමෝදන් කරයි කියලා. පින් අවශ්‍ය තැනක ඉන්නවා නම්. ඒත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් එක ස්ථානයක් ගැන තියෙනවා පරදත්තු උපජීවි කියලා. එහෙම තැන්වල ඉන්න ඥාතීන් පින් අනුමෝදන් වෙලා ඒ ජීවිත සැපවත් කරගන්න බව බණ පොතේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට දෙවියන්ට පින් දීම. ඒ විතරක් නෙවෙයි. පින්කම් කරනකොට Tamanට උදව් කරපු උපකාර කරපු අය ඉන්නවනේ. ඒ අයත් සිහිපත් කරලා පින් දෙන්න ඕනේ. ඒකත් හොඳයි. ඒකත් ලොකු හොඳ ගුණයක් නේද? අසවල් අය අපට මෙහෙම උදව් කළා. එහෙම කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒකට කියන්නේ ප්‍රාප්ති දාණය කියලා. ඊළඟට තව පින්කමක් තියෙනවා අනුමෝදනා කියලා. අනුමෝදනා කියන්නේ පින් අනුමෝදන් වීම ඉස්සල්ලා එක මොකද්ද කියේ අපි පින් අනුමෝදන් කරවීම. අපි කළ පින් අනිත් අයට අපි අනුමෝදන් කළා. දැන් අපි පින් අනුමෝදන් වෙනවා. ඒක උන්. පින් අනුමෝදන් වීම ඒකට කියන අනුමෝදනා කියලා. අනුව සතුටු වෙනවා. ඒකත් හොඳ පින්කමක්. හරි. දැන් තව කෙනෙක් පින්කමක් කරනවා. අපි ඒකට අත ගහලා සාදු කියලා ඒ පින්කමට අපේ කැමැත්ත ප්‍රකාශ කරනවා. පින් අනුමෝදන් වීමක් නේද ඒක. තව කෙනෙක් පහනක් පත්තු කරලා තියෙනවා. මම නෙවෙයි. කවුරු හරි පහනක් පත්තු කරලා පහන නිවෙන්න ළඟයි. නිවෙන පහනට අපි තෙල් ටිකක් දානවා. හරි? කවුරු හරි කෙනෙක් බුද්ධ ආසනේ මල් තැම්පත් කරලා තියෙනවා. ඕන්නම් කෙනෙකුට පුළුවන් ගිහිල්ලා ඒ මල් ටිකට පැන් ටිකක් ඉහින්ද. පින් අනුමෝදන් වෙන්න පුළුවන් නේද? තමන් මල් පූජා කරෙත් නැහැ. කොහෙන්වත් මල් ගෙනාවෙත් නැහැ. අනුන් තියාපු මල්ලිකට පැන් ටිකක් කියලා අනුමෝදන් වුණා. ඈ සමහර අය කිරි ආහාර අටපිරිකර බෝධින් වහන්සේ ළඟ නැත්තම් චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ අරගෙන යනකොට වටේ ඉන අය ඔක්කොම ඇවිල්ලා මොකද කරන්නේ? අත ගහනවා නේද? අත ගහලා සාදු කියනවා. අනුන්ගේ පින්කමකට අත ගහලා දැකලා බලලා පින් සිද්ධ කරගන්නවා. හරි? ඒකට තමයි මොකද කියන්නේ? පින් අනුමෝදන් වීම කියලා. එතකොට ඕන්නම් අනුන් කරන පින්කමකට එකතු වෙලා සම්බන්ධ වෙලා Tamanට පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. නේද? ඒකත් එක පින්කමක් එතකොට අර අපේ ජීවිතේ නැවති මල් මාලේ ලස්සන කරගන්න ඊළඟ එක තමයි පින්වත්නි වතාවක් කියන එක. වෙයියාවච්ච වතාවක් කිරීම. වතාවක් කියලා කියන්නේ මේ ලෝකේ අපට වතාවත් කරන්න පුළුවන් හොඳම කෙනා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරන් කරන වතාවත තමයි ඉහළම වතාවත. වතාවත් කියලා කියන මොනවද දැන් අපි පන්සලට ගියාම මලු පෙත් මං අමදිනවා. නේද? පන්සලට ගියාම නිකම් වෙන්න ඕනේ හොඳක් නෑ. හරි? දාගප් බෝ මලු අමදිනවා. කුණු ටික පැත්තකින් දාන්න. මල් ආසනයේ පරවිච්චි මල් තියනවනම් මල් ටික පැත්තකට දානවා. නේද? ඒ වාගේ අපට පුළුවන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ හිතලා අවබෝධ කරගෙන පින්කම් කරන්න. ඒවට ගොඩාක් වියදම් කරන්න ඕනත් නෑ. නේද? නිකම්ම පන්සලට ගිහිලා එනවට වඩා හොඳ නැද්ද පන්සලට ගියාම පින් සිද්ධ වෙන මේ වාගේ කුසලයක් කරගන්න. කරගන්න පුළුවන්. එතකොට තමන්ද ඒවා ජීවිතේ හුරු වෙනවා. පුරුදු බවට පත් වෙනවා. කාලයක් යනකොට සමහර පුරුදු දේන අත්තර ගන්න බැරි ඒවා නේද? දැන් හොඳ දේවල් පුරුදු වුණොත් මොකද? අත්තර ගන්න බැරි යහපත් දේවල් ඒ ජීවිතේ කොච්චර ලස්සනද? එතකොට වතාවත් කිරීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන වතාවත්. අම්මට තාත්තට කරන ගරු සැලකිලි සම්මාන, ගුරුවරුන්ට වැඩිහිටියන්ට කරන ගෞරව සම්මාන, චෛත්‍ය බෝධිය මේ ආදී ස්ථානවලට කරන ගෞරව උපහාර පුද පූජා වැඳුම් ඒවට තමයි පින්වත්නි වතාවත් කියලා කියන්නේ. ඊළඟට තව එකක් තියෙනවා අපචායන පුණ්‍ය කර්මය කියලා. අපචායනේ කියලා කියන්නේ ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කළ යුතු ස්ථානවලට වන්දනා කිරීම. ඒතර වන්දනා කිරීම කියන්නේ ලොකු කුසලයක්. දැන් අපිට අපේ මේ ශරීරයේ තියෙන ඉහළම තැන මොකක්ද? හිස. නේද? අපේ ශරීරයේ තියෙන පහත්ම තැන මොකද්ද? පල්ලෙහාම තැන. කකුල. පාදේනේ නේද? දැන් අපිට අපේ ශරීරයේ තියෙන ඉහළම තැන තවත් කෙනෙකුගේ ශරීරයේ තියෙන පහළම තැන කියලා ඒ කියන්නේ කකුල් දෙක ළඟ තමන්ගේ හිත කියලා වන්දනා කරන්න පුළුවන් නම් එතන අපේ වැඩෙන ලොකු ගුණයක් මොකද්ද? මානය අඩු වීම කියන එකනේ. ඇයි? අපි හැමදෙනාටම තියෙනවා නේද මානය අඩු වැඩි වශයෙන් රහත් වෙනකම්ම මානය යනවා. සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි උත්තමයන් වහන්සේලා ළඟත් මානය තියෙනවා. රහත් වෙනකොට තමයි නැති වෙන්නේ. දැන් බලන්නකෝ. තව කෙනෙක්ගේ කකුල් දෙක ළඟ අපේ හිස තියන්න වන්දනා කරන්න එහෙම හිතෙනවා නම් මොකද්ද? ඒක අපි තුල වැඩෙන ලොකු ගුණයක් නේ. මානෙ අඩු වෙලා යනවා. එතකොට පින්වත්නි, ඒ විදිහට වැඩි හිටියන්ට ගරු කළ යුතු අයට, පිළිය යුතු අයට පිළිීම වන්දනා කිරීමත් ලොකු කුසලයක්. වන්දනාමය කුසලයේ කියලා එකට කියනවා. එහෙනම් දාගත් පෙතිපිලිම බෝධීන් වහන්සේලා දුටු තැනක වන්දනා කිරීම අපට ලොකු කුසලයක්. ලොකු පිනක්. අත්පත් කරලා දෙනවා. ඊළඟට දහම් දෙසීම, දහම් ශ්‍රවණය කිරීම. දහම් දෙසීම ඒක ලොකු කටයුත්තක් නේද? ඊළඟට ධර්ම දේශනා කරවීම, දහම් දෙසීම, ඒ වගේම දේශනා කරවීම. ඒකත් ලොකු කුසලයක්. දැන් අද කරන්නේ එහෙම එකක් නේද? සුවහසක් අයට ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයේ දේශනා කරනවා. ඔන්න තව කුසලයක්. Taman දන්න ධර්මය අනිත් අයට කියලා දෙනවා. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරනවා. බණ අහන්න කැමති වෙනවා. අවසානයේ පින්වත්නි දිට්ඨිජු කම්ම කියලා කියනවා කර්මය හා කර්මඵලය අදහනවා. සමහර අය මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැති අය ඉන්නවනේ. ඈ? පරලොව විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා මේ ජීවිතේ විතරයි හොඳ නරක පිළිගන්නේ නැහැ. කුසල් අකුසල් විශ්වාස කරන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. හැබැයි යම් කෙනෙක් කර්මඵල අදහාගෙන ජීවත් වෙනවා. හොඳ නරක විශ්වාස කරගෙන ජීවත් වෙනවා. ඉතින් බලන්නකෝ එයාගේ එයා තුලින් කොච්චර පිං කුසල් වැඩෙනවද යාට? දැන් පරලෝක විශ්වාස කරන්නේ නැති කෙනා පිං කරන්න කැමති වෙනවද? කුසල් කරන්න කැමති වෙනවද? බණ අහන්න කැමති වෙනවද? ඈ දන් දෙන්න කැමති වෙනවද? නෑ. ඇයි? එයා පරලෝ විශ්වාස කරන්නේ නේ. යහපත් දෙයට හොඳ විපාක ලැබෙනවා කියලා එයා පිළිගන්නේ නැහැ. පව් කළාම නරක දුක් විපාක ලැබෙනවා කියලා එයා පිළිගන්නේ නැහැ. ඉතින් එහෙමයි එතකොට ඒවට කියන්නේ මිත්‍යා දෘෂ්ටියනේ. දැන් සම්‍යක් දෘෂ්ටිය යහපත් කල්පනාවන්ගෙන් කටයුතු කරන මෙන්න මේ කියාපු පින්වත්නි මේවට මොනවද කිව්වේ? දස පුණ්‍යක් ක්‍රියා. අර දක්ෂ මල්කාරේ විවිධ වර්ගයේ සුවඳ තියෙන ලස්සන තියෙන මල් අරගෙන ලස්සන මල් මාලයක් ගොතන්නා වගේ උපන් මිනිස්සු තමන්ගේ මේ ජීවිතය ලස්සන සුවඳ පින්කම් වලින් ලස්සන කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි තමන්ගේ ජීවිතේ සැනසෙල්ල බවට තියෙන්නේ. යම් දවසක ආපහු කල්පනා කරනකොට මගේ ජීවිතේ නැමැති මාළයේ මෙන්න මේ මේ පින්කම් තියෙනවා. දැන් අපි පින්කම් 10ක් කිව්වනේ. ඕකද මම තවම අඩු කරලා නැත්තේ. ආන් ඒක සම්පූර්ණ කරගන්නවා. කරලා තියෙනවා තව වැඩි වැඩියෙන් කරනවා. නේද? ඒ විදිහට තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න මෙලොව සැනසෙල්ල පරලොව සුගති සම්පත්තියේ කෙලවර අජරාමර අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම ලබන්නට අපි හැම දිනාටම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 වසර 24කට පෙර මිය ගිය එම්.ජී. චාල්ස් ආදරණීය පියතුමන්ට සහ දෙපාර්ශ්වයේම මිය පරලෝකීය මෞදමෝපියන් ඥාතීන් හැමදෙනාම සිහිපත් කරලා එයත්න්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අරමුණ ඇතුව මේ පින්කමේ දායකත්වයේ දරනු ලැබුවේ. එමනම් හැමදෙනාම සදහැසිතින් යුතුව ධර්ම ශ්‍රවණය කරලා පින් සිත් කුසල් සිත් උපදවාගෙන මේ සිද්ධ කරගත් උදාාර පුණ්‍ය ශක්තිය මීට වර්ෂ 24කට පෙර අභාවක් પ્રાપ્ત වුණු එම්.ජී. චාල්ස් පියතුමන්ට මේ පින් අනුමෝදන් කරනු අනුමෝදන් වේවා. එතුමා ප්‍රධාන මියගිය අපේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව දුකින් අත මිදේවා සැපයෙන් සැපයටපත් වේවා. සසර දුකින් එතර වේවා උතුම් බුද්ධ ආර්යයන් වහන්සේලා වැදෙන වී සනසී වදාළුතුන් සාන්ත අමාමා නිවන් සම්පත්තියෙන් සනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දේශනා කරන්නට යෙදුණු අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා විහාර පාලක විහාරාධිපති ශ්‍රී සාරානන්ද පරිධිනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානි සංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු සාදු සාදු සාදු මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ